ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස තස් හේවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහියන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝති ඉමේ උච්ඡන්ති භික්ඛවේ දසනේන පාතබ්බාසවාති බුද්ධ ශාසනයේ උතුම් වූ පිහිට සලසා ගැනීමට උපකාර වන්නා වූ ධර්ම කොටසක් මේ සබ්බාසෝ පරියා සූත්‍රයේ මුල් කොටස මුල් කොටසට පිළිබඳව ධර්මයේ උගන්වන්නේ සෝවා මාර්ග ඥානය ලබා ගැනීමයි මූලික බුද්ධ ශාසනයට බුද්ධ ශාසනයෙන් පිහිට ලබා ගැනීම ඒ සෝවාන් මාර්ග ඥානය ලබා ගැනීමේදී ලබා ගැනීම පිළිබඳ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයන් කොටස් දෙකකට බෙදලා පෙන්වා වදාළා. භව්‍ය පුජ්‍යල කොටසයි අභව්‍ය පුජ්‍යල කොටසයි. මාර්ග ඥානයක් ලබා ගැනීමට සුදුසු පුජ්‍යල කොටස නොසුදුසු පුජ්‍යල කොටස කියන මේ දෙක. පළමුවෙන් උන්වහන්සේ පෙන්눔 කළා නොසුදුසු පුජ්‍යලය. ඒ නොසුදුසු පුජ්‍යලයන් තුල තිබෙන ලැබෙන දුර්වලතා වශයෙන් පළමුවෙන් ප්‍රකාශ කළේ අසුතවා අසුතවා පුතුජානු හරියානං අදස්සාවි ආර්ය ධම්මස්ස අකෝවිදෝ ආර්ය ධම්මේ අවිනීතෝ සම්පුරිසානං අදස්සාවි සම්පුරිස ධම්මස්ස අකෝවිදෝ සම්පුරිස ධම්මේ සත්පුරුෂ ධම්මේ ආවිනීතෝ කියන මෙන්න මේ කරුණු ටික අභව්‍ය තත්වයයි වශයෙන් පෙන්වු කරේ මේ කියන අඩුපාඩු දේවල් සම්පූර්ණ කරගන්න අතුරු ඔහුට මේ සාධනයෙන් නියම පිහිට ලබා ගන්න පුළුවන්. එනිසා ඒ ටික පළමුවෙන් තේරුම් ගන්න ඕන. ඊළඟට භව්‍ය පුජ්‍යලයට පිහිටිය යුතු ගුණ වශයෙන් උන්වහන්සේ උගන්වා වදාළේ සුතවාච කෝහික්කවේ අරිය ශාවකෝ සම්පුරිසානං දස්සාවි සම්පුරිස ධම්මේ සම්පුරිස ධම්මස කෝවිදෝ සම්පුරිස ධම්මේ සුවිනීතෝ අරියානන්දස්සාවේ අරිය ධම්මස කෝවිදෝ අරිය ධම්මේසු විනීතෝ සප්පුරිසානන්දස්සාවේ සප්පුරිස ධම්මසුකෝ විදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ කියන ඔන්න ඔය ගුණ ටිකයි භව්‍ය කුජලයක සම්බන්ධව උගන්වනවා දාලේ. මේක කෙටියෙන් අපි තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන තබා ගන්න ඕන. එතකොට සත්පුරුෂ ආර්ය සත්පුරුෂ කියලා වචන දෙකක් මේ හතර පළකම සඳහන් වෙනවා. ආර්ය සත්පුරුෂ. ආර්යයන් වහන්සේලා සත්පුරුෂයන් වහන්සේලා කියන මේ කොටස් දෙකම සුළු සුළු වචනේ වෙනස්කම් තිබුණත් මෙතන සඳහන් කරන්නේ එක කොටසටම සත්පුරුෂෝ ආර්යයන් වහන්සේලා. එතකොට අභාව්‍ය පුජ්‍යලයන් මේ සාධනේ පිළි ලබා ගැනීමට අභාව්‍ය පුජ්‍යලයන් සම්බන්ධව කියනකට අරියාණං අදස්සාවි ආර්යයන් නොදක්නා වූ ආර්ය ධම්මස්ස අකෝවිදු ආර්යයන්ගේ ධර්මයේ අදක්ෂෝ ආර්ය ධම්මේ ආවිනීතෝ ආර්යයන්ගේ ධර්මයේ නොඉක්මුණා වූ විද්‍යාලයම කොබඳුද මුලින් සඳහන් වෙන්නේ අසුතවා පුතුජනෝ ශ්‍රුත සම්පත්තියක් නැති පෘථග්ජනය ශ්‍රුත සම්පත්තියක් නැති පෘථග්ජනය තුල මෙන්න මේ ඊළඟට තියෙන දුර්වලකම් ආර්යයන් නොහඳුනා ගැනීම නියම අන්දමට ආර්යයන් තේරුම් නොගැනීම. සත්වරුයන් ආර්යයන් දැකීමේ කියන්නේ ආර්යයන් දකින්නේ නැහැ කියන්නේ නිකම්ම නෙමෙයි. නුවණින් දකින්නේ නැහැ. එහෙම නැත්නම් ඇඳින ගන්නේ නැහැ. ආර්ය ධර්මයේ ආර්යයන් වහන්සේලාගේ ධර්මය පිළිබඳව ක්‍රියා කිරීමට දක්ෂ නැති ඒ වගේම ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ ඉක්මීමකුත් නොලද පුජ්‍යලයා ඊළඟට සුත සම්පන්නත් නැහැ. ඒ වගේම ප්‍රත්‍යඥයි. සුත සම්පත්තියකුත් නැහැ. ප්‍රත්‍යඥ තත්වයකනුත් යුක්තයි. ඒ එකම ආර්යයන් වහන්සේලා ඒ වගේම සත්පුරුෂයන් වහන්සේලා එඳිනගත්තේ නැහැ. ඒ වගේම ආර්යයන් වහන්සේලාගේත් සත්පුරුෂයන් වහන්සේලාගේත් ධර්මය ක්‍රියාවේ යෙදවීමට පුළුවන් කමක් නැහැ අපෝවිදෝපේ ඒ වගේම ආර්ය ධර්මයේ ඉක්මීමකුත් ලැබුණේ නැහැ මෙන්න මේ දුර්වලතාවෙන් යුක්ත පුජ්‍යලයන් අභාව්‍යයන් එතකොට සුත සම්පත්තිය කිව්වේ සුත වාක්‍යල මුලින් සඳහන් කළේ සුත සම්පත්තිය. කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සාමාන්‍ය වශයෙන් දේශනා කළා වූ ධර්ම කොටස් ධර්ම කොටස් ඉගෙනගෙන අහලා ඉගෙනගෙන ඒවා දරාගෙන ඉන්නවා නම් තමයි සුද්ධවා ආර්ය ශාවකෝ කියලා කියන්න පුළුවන්. සුද්ධවා සුත සම්පත්. ඒ විදිහේ සුත සම්පත්තිය නැති මනක් අහලා ඒවා දරාගෙන ඒවට අනුව හිත යොදවා ගැනීමක් නැති පුජ්‍යල අසුතවත් අසුතවත් පුජ්‍යලයා සුතවත් පුජ්‍යලයා කියන්නේ බණක් අහලා දරාගෙන ඉන්න පුජ්‍යලයා. සුත සම්පත්තියෙන් යුක්ත පුජ්‍යලයා කියන්නේ. එතකොට අර සද්ධා ආදී ගුණ ධර්ම කොටසක් තියෙනවා ආර්ය ධන හතක්. එතන මේ සුත සම්පත්තියක් එක සම්පත්තියක්. එක ගුණයක්. එතකොට ඒ විදිහේ ගුණයක් නැති හිතේ නියම ධර්මයක් හිතේ තැම්පත් කරගත නැති කියන තේරුම. එතකොට පුතුඥාන කිව්වේ ආර්ය භාවයේ නැති ප්‍රත්‍යඥ පුතුඥාන කියන මේ වචනය දෙවිදියකට දේශනාවේ ලැබෙනවා. කල්යාණ පුත්‍ත්‍ජනය අන්ධ පුත්‍ත්‍ජනය කියන. කල්යාණ පුත්‍ත්‍ජනය කියන්නේ ධර්මයන් පිළිබඳව ධර්මයන් ඉගෙනගෙන ඒවා පුහුණු කළා ඒවා ක්‍රියාවේ යොදවන්න පුළුවන් තරම් සත්‍යයක් ඇති කියන කල්යාණ ප්‍රත්‍යඥය. එහෙම නැති එකන අන්ධ ප්‍රත්‍යඥය. අන්ධයා වයිනි අන්ධයෙකු වැනි ඒ ප්‍රත්‍යඥය. එතකොට මේ අසෘතවත් ප්‍රත්‍යඥය කියන්නේ ඒ අන්ධ ප්‍රත්‍යඥය තමයි. ඊළඟට දෙවෙනි කොටසේදී සුතවාද කෝවික වේ ආර්ය ශාවකෝ කියලා උගන්වන්නේ අර කල්යාණ කොට සත්‍යන තත්වයට ආපු කෙනෙක්. ඒකට සෝත සම්පත්තිය ඇති ආර්යයන් වහන්සේලා ඇඳිනගත්ත, තේරුම් ගත්ත ඒ වාගේම ආර්ය ධර්මයන් ක්‍රියාවේ දෙවීමේදී මේ දක්ෂ ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ පුහුණු කළ එහි ඉක්මුණු. එතකොට ආර්යයන් වහන්සේලා උගන්වනවා දස කුසල ධර්මය උගන්වනවා ඒවා සාමාන්‍ය ධර්ම ඊළඟට සත්‍ය බෝධිපාක්ෂික ධර්ම උගන්වනවා ඒවයි හික්මිලා ඒවා ඉගෙනගෙන ඒවා තේරුම් කරගත්ත පුජ්‍යලයා එතකොට මේ පුජ්‍යලයන් දෙන්න දෙන්නයි මෙතන සඳහන් වෙන්නේ එතකොට භෞතික පුජ්‍යලයයි අභෞතික පුජ්‍යලයයි සුදුසු පුජ්‍යලයයි නුසුදුසු පුජ්‍යලයයි. නොසුදුසු පුජ්‍යලය අභාව්‍ය පුජ්‍යලය. එතකොට අර විදිහට අන්ධ ප්‍රත්‍යඥ තත්වයෙන් ඉන්න පුජ්‍යලයයි. ආර්යයන් වහන්සේලා එඳෙන ගත්තේ නෑ. ආර්යයන් වහන්සේලාගේ ධර්ම ක්‍රියාවේදී මේ දක්ෂකමක් නෑ. ඒ හික්මීමකුත් නෑ. දුර්වලයි. අන්න ඒ පුජ්‍යලයා ආ සම්බන්ධව මුල් පක්ෂේ උගන් කියන්නේ යෝනිසෝ මනසිකාරය නැති නිසා. ඒ පුජ්‍යලයාට යෝනිසෝ මනසිකාරය නොලැබිච්ච නිසා ඒ ක්‍රියාවේ නොයොදන නිසා නිතරම ගමන් කෙරෙන්නේ ඔහුගේ හිත නරක පැත්තට. ඒ නරක පැත්තට ගමන් කරන්නේ අයෝනිසෝ මානසිකාර නොමගින් කල්පනා කිරීම නිසා. අර තමාට හමුවන යම් යම් අරමුණු තියෙනවා නම් මේ හැම අරමුණක්ම නියමන්දවට සලකන්න සැලකීමේ ශක්තියක් නැහැ. ඒ නිසා අනියම්මන්දවටයි සැලකෙන්නේ. ඒ නිසාම ඔහුට ඔහුගේ අභ්‍යන්තරයේ චිත්තාභ්‍යන්තරයේ ආශ්‍රවයන් ආශ්‍රව නාමයෙන් සඳහන් වන කාමච්ඡන්දය. එතකොට කාමච්ඡන්දය කියන්නේ කාම තණ්හාව. කාමාශ්‍රවය කියන්නේ කාම තණ්හාව. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ ධම්ම කියන මේ අරමුණු 6 අරමුණු 6 පිළිබඳව ඒ පුජ්‍යලයාට ලැබෙන්න අයතහා අවබෝධයක් ලැබෙන්නේ. අයතහා බැලීමක් ඒ ධර්මයන් සම්බන්ධව මේ කුජලයාට තියෙනවා. රූපයක් දැක්කහම ඒ ආසාව ඒක බුද්ධි විඳින්න බලනෝ නිතරම ආසාවෙන්. ශබ්දයක් ඇහුණාම ඒ ශබ්දයේ පිළිබඳවත් ආසා වෙන්න පුළුවන් දෙයට ආසා වෙනවා. එහෙම නැත්නම් ද්වේෂය පහළ කරගන්න. ඒ වාගේම අනිත් අරමුණු සම්බන්ධවත් ආස්වාද වශයෙන් ආස්වාද වශයෙන් කියන්නේ රස විඳ ගැනීම වශයෙන් රූප අරමුණ දැක්කහම ශබ්ද අරමුණු ගන්ධ අරමුණු රස අරමුණු පොට්ටබ්බ අරමුණු එන මේ අරමුණු කාම අරමුණු වශයෙන් සඳහන් වෙන්නේ මේ කාම අරමුණු රස විඳ ගැනීම වශයෙන් සලකනවා. බලනවා, හිතනවා. ඒ විදිහට හිතවිලි ගොඩාක් රාගයක් පවත්වනවා. එතකොට අන්න එතකොට සිද්ධ වෙන්නේ කාම ආසවය කියන එක ඔහුගේ හිතවල බලපවත්වනවා. එතකොට ඒ වාගේ භව ආසාව භව ආසවය භව ආසවය කියන්නේ රූපාරූප අ භවයන්හි ආසාව. එතකොට ඒකත් ඒ විදිහට රූපාරූප හිතවිලි භවයන් පිළිබඳවත් ඒ ධානයන් පිළිබඳවත් ආසාව ඇති කරගන්න. ඒ භවයන් පිළිබඳ ආසාව ඇති කරගන්න. එතකොට දිඨාස වේ ඊළඟට දිඨිය දිඨාසමයත් ඇති වෙනවා දිඨි සාස්වත දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටිය කියලා දෘෂ්ටි දෙකක් සඳහන් වෙනවනේ ඒ අර නොමගින් හිතන නිසා ඒවා සදාකාලිකයි කියලා හිතෙන්න පුළුවන් නෙවෙයි නැති වෙනවා විනාශ කරනවා මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ කියලා ඔය විදිහේ උච්ඡේද වශයෙන් හිතන්නට පුළුවන් එතකොට කාමාසව භවාසව අවිජ්ජාසව මෝහේ අවිජ්ජාසව කියන්නේ මෝහේ එතකොට මෝහේ යත් ඒ කුජලයාට ඇති වෙනවා එතකොට දිඨාසවේ අර භවාසවේ කියන එකටයි සම්බන්ධ වෙන්නේ භවාසවයටයි දිඨාසවේ කියන එක සම්බන්ධ වෙන්නේ එතකොට මෙන්න මේ විදිහට ආසව ගොඩක් කෙලස් ගොඩක් ඇති වෙනවා. මේ ඇති වෙන නිසා ඔහුට භාවනාවකින් හිත සකස් කර ගැනීමේ ශක්තියක් නැහැ. ඔබට ඇති වෙන්නේ කුමක්ද? අර විදිහේ මේ නොමගින් සලකන නිසා දෘෂ්ටි ඇති වෙනවා. ඔහුට ඇති වෙන්නේ ඒ දෘෂ්ටියක් ඇති වෙනකොට ඇති වෙන්නේ අස්ථිර වශයෙන් නෙමෙයි ස්ථිර වශයෙන් කියලා හැඟීමක් ඔහුට තියෙනවා. මේක අමුතුවෙන් ඔහු මවාගත් එකක් වශයෙන් නෙමෙයි ඔහුට වැටෙන්නේ. මේක තියෙනම දෙයක් වශයෙන් ඔහුට වැටෙන්නේ. මේ දෘෂ්ටි. මෙන්න මේ නිසා ඒ දෘෂ්ටි තද වෙනවා. සත්‍යතු තේසතෝ කියලා වචන දෙකක් උගන්වනවා මේ දෘෂ්ටි ඇති වෙනකොට. ඒ පුජ්‍යලයාට ඒ දෘෂ්ටි ඇති වෙනකොට තදෙන්ම දෘෂ්ටියක් ඇති වෙනකොට ඔහුට එහි හැඟීම ඇති වෙන්නේ ඒක සත්‍ය වශයෙන් ඒ කරුණ. ඒ සත්‍ය වශයෙන් ඇති වෙනවා ඒ වාගේම ඒක ස්ථිර වශයෙන් උත්වැටෙනවා. කොයිතරම් අනුන් කිව්වත් අනුන් ගැන හිතන්නේ ඒ අනුන් මේ කරුණ දන්නේ නැහැ කියලා. අනුන් මේ තමන් තරමට දන්නේ නැති නිසායි ওই විදිය විරුද්ධව කතා කරන්නේ කියලා ඔහුට ඇති වෙන ඇති කුජලයාට. ඒක සාමාන්‍යයෙන් දෘෂ්ටි ඇති කුජලයාගේ ස්වභාවයක්. බුදු කෙනෙක් කියන්න ගියත් සමහර විටක බුදුරජාණන් වහන්සේ ගැනත් හිතන්නේ මේ ඇත්තට මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසායි මේ කියන්නේ. මන්ට තරම් මේක තේරෙන්නේ නැහැ කියලා අන්නේ විදිහට හිතන්නේ. මේ විදිහ භයානකයි මේ දෘෂ්ටිය කියන එක. ඒ දෘෂ්ටිය ළඟට ඊළඟට ඒක ඉච්ඡාවක් ඇති මෙන්න මේ නිසා මේ දෙකෙන් මේ පුජ්‍යලයාට සසර දික් වෙනවා. ධර්මයේ සම්බන්ධව යෙදීමේ සත්‍යයක් නෑ. අර දෘෂ්ටි නිසා මේ විචිකිච්ඡාවල් නිසා මේ පුජ්‍යලයාට මේ යෝගාවචර ධර්මයන්නේ යෙදීමට ශක්තියක් ලැබෙන්නේ මෙන්න මේ අභාව්‍ය කොටසයි. භාව්‍ය කොටස වාචයෙන් බුදුරජාණන් වහන්සේ උගන්වව දාන සුතවාජකෝ භික්කවේ ආර්ය ශ්‍රාවකෝ කියලා. ඒ ආර්ය ශ්‍රාවකය සුරුද සම්පන්න ආර්ය ශ්‍රාවකය මේ යෝගාවචර කටයුතු වලට යෝගාවචරයන්ගේ ඒ භාවනා කටයුතු වලට සුදුසු පුජ්‍යලයා ගැන ඒ උගන්වවතාලේ. එතකොට ආර්ය යම් ඇඳිනගත්ත ආර්ය ධර්මයේ ඉදාක්ෂ වූ ආර්ය ධර්මයේ ඉක්මුණා වූ මේ පුජ්‍යලයා එතකොට ඒ පුජ්‍යලයා යෝනිසෝ මනසිකරෝ නොනින් මෙනෙහි කරා. ඒ නොනින් මෙනෙහි කිරීම නිසා ඔබට අර නොවන වශයෙන් මෙනෙහි කරන අවස්ථාවේදී ඔහුට අර ආසවයන් ඇතිවීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය. තස්ස අනුප්පන්නෝජ කාමාසවෝ නුප්පජ්ජති අනුප්පන්නෝච කාමාසවෝ පහීයති අනුප්පන්නෝච භවාසවෝ අනුපජ්ජති උප්පන්නෝච භවාසෝ පහීයති අනුප්පන්නෝච අවිජ්ජාසෝ නෝපජ්ජති උප්පන්නෝච අවිජ්ජාසෝ පහීයති අර ඒ පුජ්‍යලයාට ඒ භව්‍ය පුජ්‍යලයා එතකොට මේ භව්‍ය පුජ්‍යලයා ගැන අපි කොටින් හිතට විදේ තියා ගන්න තියෙන්නේ අර සුත්තමේ ඥානය කියලා ඥානයක් කියනවා ඔය ඥාන කොටසේ ඒ සුත්තමේ ඥානය තියෙනවා ඊළඟට ආර්යයන් වහන්සේලා ඇසුරු කරන්න ඕන හැඳිනගෙන ආර්යයන් වහන්සේලා ආර්යයන් වහන්සේලා කියවම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා උත්තමයන් වහන්සේලා කලකන්නදී උන්වහන්සේලා කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරන්නේ. ඇසුරු කිරීම ඒ වගේම උන්වහන්සේලාගේ ධර්මය අහන්නෝ. අහලා ඒවා පුරුදු කරන්නෝ. පුරුදු කළා එතකොට ඒ අනුව හික්මීමකින් ඒක තැම්පත් කරගෙන තියෙන්නේ. මේ වචන වලින් මේ කියන සත්වේද රුජලයේ කෙනකොට ලොකු ගුණධර්ම පන්තියක් ඔහුගේ අභ්‍යන්තරයේ තැන්පත් වෙලා තිබිය යුතුයි. එතකොට සුත සම්පත්තියෙන් යුක්තයි. සුතමේ ඥානයෙන් යුක්තයි. එතකොට අද ශ්‍රද්ධාවෙන් යුක්තයි. ප්‍රඥාවෙන් යුක්තයි. යෝනිසෝ මනසිකාර කියන හොඳ ගුණයෙන් යුක්තයි. ඒ වගේම ආර්ය ධර්ම අතිස් බෝධිපාක්ෂික ධර්ම පුහුණු කරලා තියෙනවා. මෙන්න මේ தත්වයට එනකොට ඒ වාගේම හිතත් තැම්පත් කරගෙන තියෙන යෝනිසෝ මනසිකාරයේ ඉස්ලෝදියේදී. එතකොට මෙන්න මේ තත්වයේ මේ කුජලයාට තියෙනකොට මේ යෝනිසෝ මනසිකාරය කියන නුවණින් එනේ කිරීම. එතකොට අර සංස්කාර ධර්මයන් යම් යම් අවස්ථාවේදී හිතට අරමුණු වෙනවා නම් ඒ අරමුණු වෙන්නව අවස්ථාවේදී ඒ සංස්කාර ධර්මයන් ආසාවයෙන් ගන්නෙ නෑ. ඒ වාගේම ඒවත් තේරුම් අරගෙනයි පවත්නේ පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. තේරුම් අරගෙන කියන්නේ දැන් රූපයක් හමු වෙච්ච අවස්ථාවේදී යෝනිසෝ මනසිකාරයේ නැති එක්කෙනා ඒ රූපය සම්බන්ධ නියම පිළිපැදීමක් දන්නේ නැහැ. ඒ නිසා ආස්වාද වශයෙන් හෝ ගන්නවා. එහෙම නැත්නම් අප්‍රිය රූපයක් නම් උපදවා ගන්නවා පටිච්චේ ව්‍යාපාරය. එහෙමත් නැත්නම් අවිද්‍යාව ඇති කරගන්න. යෝනිසෝ මනසිකාරයේ ඇතිවෙන නැත්නම් මේ හමු වූ රූපයක්. මේක රූපයක් කියලා හැඟීම ඇති කරගන්න. මේ රූපේහි తත්වේ තේරුම් ගත්ත නිසා ආස්වාදයක් ඇති කරගන්නේ රස විඳීම. දකින රූපය වාගේම ඇහෙන ශබ්දයක් තියෙනවා. නාහෙට දැනෙන ගඳ සුවඳක් දිවට දැනෙන රසය ගැනත් එහෙමයි. කයට දැනෙන ස්පර්ශය ගැනත් එහෙමයි. එතකොට හිතටම දැනෙන යම් කිසි අරමුණක් තියෙනවා නම් ඒ සම්බන්ධවත් නුවණින් පිළිපදිනවා. මේ தത്വයට එන්න තරමක් භාවනාවෙන් යෙදෙන්න ඕන. නැතුව ගන්න අමාරු. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන සුද්ධමේ ඥානයේ තියෙනා වූ කුජලයා ආර්යයන් වහන්සේලා, කල්යාණ මිත්‍යයන් වහන්සේලා ළඟට බැමිලා උන්වහන්සේලා ගතිගුණ තේරුම් අරගෙන උන්වහන්සේලාගේ ධර්ම දේශනාවල් ඉගෙනගෙන ඒව ක්‍රියාවේ යොදලා එයින් ඉක්මෙච්ච කෙනෙක් වුණාම හොඳට භාවනාවක හිත යොදාපු පුද්ගලයෙක්. එයාට තේරෙනවා මේ සංස්කාර ධර්මයන් බෙදලා තේරුම් කර ගැනීමට ශක්තියක් තියෙනවා. ඒ නිසා එහෙම නිසා මෙන්න මේ කාමාසව භවාසව අවිජ්ජාසව කියන මේවා ඒ සමගම සිද්ධාසවයක් කියන මේ ආසවයන් ඔහුගේ సంతාණයෙන් තදංග වශයෙන් ප්‍රහීන වෙනවා. ඒ තදංග වශයෙන් ආශ්‍රවයන්, ක්ලේශයන් ප්‍රහීන වීමට සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් ධර්මයක් අහනකොට ධර්මයට අනුව හිත යොදන්නව අවස්ථාවේදී පුළුවන් ඒ වාගේම යම් කිසි කර්මස්ථානයක හිත යොදාගෙන භාවනා මානසිකාරයේ දෙන්නව අවස්ථාවේදී පුළුවන්. අපි හිතන්නට ඕන මේ අවස්ථාවට එනකොට අර මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි නොකළ යුතු දේවල් කියලා බුදුරජාණන් වහන්සේ උගන්වා වදාලා ඒවත් තේරුම් අරගත්ත කෙනෙක් වශයෙන් අපි තේරුම් ගන්නවා. ඒ තේරුම් අරගෙන ඒවා අනුව මෙනෙහි කිරීම හොඳට පුරුදු කරගත්ත කෙනෙක් වශයෙන් සලකනවා. ඒ නිසා ඊළඟට උන්වහන්සේ වදාලා තස්ස මනසිකාරණීයානං ධම්මානං මනසිකාරා අමනසිකාරණීයානං ධම්මානං අමනසිකාරා ආසවා අනුප්පන්නාච ආසවා නෝපජ්ජන්ති උප්පන්නාච ආසවා අපහියන්ති කියලා දේශනාවක් කළා එතකොට අර ඒ විදිහට හොඳට පුරුදු කළා. තේරුම් අරගෙන පුරුදු කරගෙන ගියා යෝගාවචරය. එතකොට එසේ යෝගා පුරුදු කරගත්ත යෝගාවචරයාට තේරෙනවා මේ මෙනෙහි කළ යුතු ධර්ම වෙන්න මේවා. මෙනෙහි කළ යුතු පිළිවෙල මෙහෙමයි. මෙනෙහි නොකළ යුතු පිළිවෙල මෙහෙමයි. කියලා ඒ පුජ්‍යලයා තේරුම් අරගන්නවා. ඒ කියන්නේ ආස්වාද වශයෙන් ඒවා මෙනෙහි කළ යුතු නැහැ. ධර්ම ස්වභාව වශයෙන් මෙනෙහි කළ යුතුයි. වෙන වචන වලින් අපි කියනවා නම් සති සම්පජඤ්ඤ දෙක පවත්වීම කියන එකයි මේකෙන් ගන්න තියෙන්නේ. සතිය පවත්වන සම්පජඤ්ඤය පවත්වන නුවණ නුවණ යොදවන. එතකොට සතියෙන් හේද හමුවන සදොරට හමුවන්නා වූ රූපාදී අරමුණු වලට සතියේ යෙදවීම පළවෙනි කාරණය. ඊළඟට ඒ සතිය යොදාපු ධර්ම තේරුම් අර ගැනීම. අර පුජ්‍යල වශයෙන් සම්මුති වශයෙන් ගන්නේ නැතුව ආස්වාදයට ඉඳ නොලබන අන්දමට ධර්ම ස්වභාවයේ මෙනෙහි කිරීම තේරුම් කර ගැනීම වශයෙන් සම්පජඤ්ඤය අසම්මෝහ සම්පජඤ්ඤය කියන එක. ඒක ඇති කරගන්න. එතකොට ඔන්න ඔය දෙක ඔතෙන්දී ඇති කරගත යුතු බවයි තේරුම් කරගන්න ඕනේ. එතකොට ඔය தത്വෙට එන්න භාවනාව හුඟක් දුර කරලායි දැන් මේ පුජ්‍යලේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතු ඊනි සංයෝජනානි පහියන්ති තේන සංයෝජනානි පහියන්ති. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. මේ ටිකට මුලින් උන්වහන්සේ තව දේශනාවක් කළා. සෝ ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ධියෝනිසෝ මනසකරෝති අර විදිහට මෙනෙහි කිරීම දියුණු කරගත්තා වූ අවස්ථාවේදී චතුරාර්ය සත්‍යයට හිත යොදන පිළිවෙලයි උන්වහන්සේ මේ උගන්වා වදාළේ විදර්ශනා භාවනාව ගෙන යන්නා වූ කර්මස්ථානයට කියන්නේ චතුසත්‍ය කම්මස්ථානය චතුසත්‍ය කම්මත්තානේ ගෙන යන්නා වූ යෝගාවචරයාට කියන්නේ චතුසත්‍ය කම්මත්තානික යෝගාවචරයා එතකොට විදර්ශනා භාවනාව පිරෙන්නා වූ අවස්ථාවේදී කෙසේ හෝ චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්බන්ධව අවබෝධයක් ලැබෙන්න ඕන. ඒ නාම රූප ධර්මයන් සම්බන්ධව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විගත පිළිසිදුව වැටහිගෙන ගොස් ඒ අතරේදී උන්වහන්සේ ඒ යෝගාවචරයාට මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධව වැටගෙනවා. ඒ වැටහිය යුතු පිළිවෙලයි උන්වහන්සේ මේ දේශනා පාඩයෙන් උගන්වනවා දායි. සෝ එවං යෝනිසෝ තස්ස එවං යෝනිසෝ මනසිකාරෝතෝ කාමාගවාපි පයියන්ද කියලා දේශනා කළා ඊළඟට සෝ ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකාරෝ අර වෙන තැන් වල තියෙන ඉදන් දුක්ඛන්ති යථා භූතං කියලා මෙතන තියෙන්නේ ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකාරෝ මෙය දුකය කියා නුවණින් මෙනෙහි කරයි අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකාරෝති මෙය දුක්ඛ සමුදය කියා නුවණින් මෙනෙහි කරයි. අයං දුක්ඛ නිරෝධෝ ජීවෝනිසෝ මනසිකරෝ. මේ දුක්ඛ නිරෝධයයි නුවණින් මෙනෙහි කරයි. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ජීවෝනිසෝ මනසිකරෝ. මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවයයි නුවණින් මෙනෙහි කරයි. මෙන්න මේ ටිකට හොඳට හිත යොදන්න කුරුල් වෙන්න ඕන අපේ යෝගාවතට. Thank you. අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්තුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන ගැන්නේ ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්නේ.